ඒ නිසා යම් වෙලාවක බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ යාට තේරෙන්න පටන් ගන්න හැටි මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් දවසක උඹට දෙම්මගේ සතිය බොජ්ජංග මට්ටමන ඔසවා තැබුවා නම් එහෙම නැත්නම් උසස් කර තැබුවා නම් ඒ සූත්‍රයේ සඳහන් කරලා තිනවා සති සම්බොජ්ජංගං කෝ ආවුසෝ බික්කු ආරබ්බමානෝ ආරබ්බමානෝ පජාන සති බොජ්ජං සතිය බොජ්ජංග මට්ටමට ආරම්භ වෙනකොට ඕස්වතබනකොට එයාටම තේරෙනවා. එයාට තේරෙනවා සුවිමුත්තම් මේ චිත්තං මේ සුවිමුත්තං මගේ හිත දැන් අරක ඕනේ මේක එපා. මේක ඉස්සල්ලා ඕනේ මේක පස්සේ ඕනේ. ඒ ඒ රණ්ඩු සරුවල් නෑ. පැමිණෙන දේ කොයි එකත් එකයි. නිසා හිත නානා අරමුණු දිගේ දුවන කාමච්ඡන්දේ වෙනුවට ඉදිරි වෙච්ච අරමුණට கிඳා බැහිමේ ඒකාග්‍රතාවය එහෙම නැත්නම් ඒකෝදි භාවය නැත්නම් සමතය එහෙම නැත්නම් සමාධිය ඕනෙම අරමුණක ගන්න අරමුණෙන් අරමුණට පයින් ගතිය කොලා පයින් ගතිය එහෙම නැත්නම් මේ වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් අපි මේ ඕන කරලා තියෙන මේ සැලඩ් එක අච්චාරුව කලවම් කරගන්න ගතිය වෙනුවට මතුවෙන ඕනම අරමුණට ගියාම ඒකේ ධර්මයේ හැම එකෙම තියෙන හතර මහා ධාතුන් විතරයි ඒ නිසා මගේ හිත දැන් අරක නැති වුණා මේක ලැබුණා කියලා විපයෝගයේ දුක අප්පිය සම්පයෝග දුකක් නෑ. මේ පැමිණිච්චදී සතියට ගොදුරු වෙනවා. ඒතර සුවිමුත්තම් මේ චිත්තං කියලා කියන්නේ කාමච්ඡන්දයෙන් මම කාමච්ඡන්දයට ආයිබෝන් කියලා තියෙනවා. පැමිණිච්ච දේ පැමිණි දේ පැනිරහයි. ඉදිරිපත් දේ ඉදිරිපත් දේ පිළිගන්නකොට මේ දේ නොලැබුණයි කියලා මේ මේ මල හොන්තු ආපු නිසා තමයි මට අර්ග ගන්න බැරි වුනේ කියලා ඉදිරියටපත් වෙච්ච දෙයට වෛර කරන්න. ඒ නිසා අපි ජීවිතේ පුරාවට අපිට අවශ්‍ය දේ නොලැබුණේ මේක මම අල්ලපු නිසායි කියලා අපි නිතර අසුරු කරන හැම වස්තුවකටම වෛරයක් තියෙනවා අපි ගාව. මේක නොතිබුණා නම් වෙන එකක් ගන්න තිබුණානේ. ඒ නිසා පාවිච්චි කරන දේ අසුරු කරන හැම දේ පිළිබඳම ඒකාකාරී ගතියක්, නීරස ගතියක් ගන්න ඉස්සෙල්ලා නම් ඒක බොහෝමත්ම ප්‍රියමනාපයි. ගත්ත ගමන් මගේ වෙච්ච ගමන් ඒකේ අගේ ආඩම්බරේ බයි. මේ ලෝකේ මොන වස්තුවක්වත් නැහැම නැති. තියෙනවා නම් බුද්ධ රත්නේ විතරයි. යං කිංච විත්තං ඉදවා උරං වාසග්ගේසු ආයන රතනම් පණිතං නනෝ සමං අති තථාගතේන ඒවං මේ විදිහට බුද්ධ රත්නේ වටනවා. අනික් සියලුම වස්තු මගේ කර ගන්නකම් හරි වටිනාකමක්. ගත්ත ගමන් ගන්න දෙයක් නැහැ. දැන් ඒක පේන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට කරන්ට්ලේ පිටිපස්ස යන බූරුවෙක් වගේ නේද මම මේ දේවල් හම්බ කරේ හම්බ කරපු කිසිම දෙයකින් මම බලාපොරොත්තු තෘප්තිය ලැබුණේ නෑ නේද ඒ නිසා මේ එන ඕන දෙයක් දෙන දෙනේ ආනේකට ලෑස්ති වෙනකොට සුවිමුත් තමයි චිත්තං ඒ කියන්නේ මගේ හිතේ ආතතියක් නෑ මගේ හිතේ අසහනයක් එන්න ඕනේ නැහැ මොකද මේ පැමිණෙන දේ මම නෙමෙයි තීන්දුව කරන්නේ ඒක හේතුඵල ධර්මයෙන් තීන්දුව කරනවා ඒකට විෂයාභිමුඛ භාවයක් තියෙනවා මේකයි ආවේ කියලා මම හොඳටම දාන්නේ සම්මෝදාවකුත් නැහැ. අරක වේවා මේක නොවේ එහෙමකුත් නැහැ. මේකට ගිඳා බයි. ගිඳා බහිනවත් එක්කම අරසාව ලැබෙන. අරක පච්චපට්ඨාන ලැබෙන නිසා ඒ බව මේ සුවිමුත්තම් මේ චිත්තම් කියනකොට එහෙම නැත්නම් මේ සතිය බොජ්ජංග මට්ටමටපත් වෙනකොට මේ ඉඳගෙන කුෂන් එකක් උඩම නෙවෙයි. එහෙමම විය යුතු නෑ. ඒක දක්පම් කරනකොටත් වෙන්න පුළුවන්. ඒක ඉදිරියට වැඩ කරනකොටත් වෙන්න පුළුවන්. ඒක ඕනම තැනකදී වෙන්න පුළුවන්. මේ පැමිණි දුක් පැනිරහයි. මෙත පැමිණිච්ච දේ තමයි ඒකට ඇඩ ගැහෙන එක තමයි බාලදක්ෂ ව්‍යාපාරයෙන් අපිට උගන්වන්නේ. ගර්ල් ගයිඩ්ස්ලාට උගන්වන්නේ බුදුහාමුදුරු උගන්වන්නේ එච්චරයි. ඒකට ගිය ගමන් රණ්ඩු සරුවල් නෑ අරක නෑ මේක නෑ කියලා අයිතිවාසිකම් ඉල්ල හටම් කරන්න දෙයක්වත් නෑ ලැබිච්ච දෙයට චෝදනාවක් නෑ එනිසා සුවිමුත්තං මේ චිත්තං කියනක යෝග ජීවිතයෙන් ඉඳලා ලැබෙන කිසිම දෙයකට චෝදනා කරන්නේ නෑ මොනම අයිතිවාසිකමක්වත් යෝගාවචරය ඉල්ලන්නේ නැහැ. ඒ නිසා මුළු ත්‍රිපිටකයේම කියූපේ ඕල්ඩන්බර්ග් කියන බටහිර විද්‍යාඥ බටහිර මේ උගත කියන අයිතිවාසිකම කියන වචනේ බුදුරජාණන් ත්‍රිපිටකයේ කිසිසේක පාවිච්චි කළා නැහැ. අද තමයි මේ මූලධර්මවාදීන් ගිහිල්ලා බෞද්ධ අයිතිවාසිකම් පිළිබඳව කුණු හර්ම පොතක් ලංකාවේ ලියලා තිනවා භික්ෂුවගේ උරුමය කියලා. මුළු ශාසනය මම ගැන කියන්නේ නැහැ ඔය කියන්නේ ගාව නිකන් අනවශ්‍ය මේ හිත දූෂ්‍ය වෙනවා අපිට තියෙන උරුමේ තමයි සුවිමුත්තම් මේ චිත්තම් අපිට තියෙනවා මේ එළමිච්ච සත්‍ය සම්බොජ්ජාගේ එමිනි හැමදේම වෙන්නේ බබා උපන් හැටියට ලබා උපන් හැටියට බබා හම්බු වෙන්නේ හම්බෙච්ච බබාගේ ලිංග බාර කරන්න අපට බෑ ලැබිච්ච බබා බාර ගන්න එක තමයි සුවිමුත්තම් මේ චිත්තම් කියන්නේ එතකොට දැන් ලැබිලා නේ තියෙන්නේ ආයෙ මොනවත් අතවන්නේ දැන් මේ තියෙන එක තමයි කොහෙ ගියත් ඔච්චරයි. ඉතින් අපේ සංසාවින්න හාමුදුර කෙනෙක් කියනවා. දැන් මේ ජීවිතයේ මේ හාමුදුරන්ට ඉච්චර හරිනේ පැවිද්දත් හම්බලා දෙන ඔක්කොම හරි. එයා කියනවා මම පින් කරනවා පුළුවන් තරම් ගිහිල්ලා මේ පිළිකාරෝවලේ ඒ සංඝයාසලට උපස්ථාන කරනවා ලබනාත්මේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න ලැබේවා. එතකොට වීසා නැතුව ජපන් යන්න. එච්චර. ඕන්න පින. ඕගොල්ලෝ hina වුණාට ඕගොල්ලෝ දඩවන්නේ මොකේද කියලා දන්නවද? කාට හරි තියෙනවද එහෙම પરමාර්ථයක් නැති දැටමිල්ල හැම එකටම પરමාර්ථ වෙනවා හැම එකම දඩවනවා ඔය වගේ තුච්ච දේවල් වලට තමයි අපි මේ අපේ ජීවිතේ කැපකරලා තියෙන්නේ සුවිමුත්තං චිත්තං කියලා කියන්නේ මට බුද්ධෝත්පාද කාය ලැබිලා තියෙනවා අනේ සාදු අනේ මට මනුසාත්ම භාව ලැබිලා තියෙනවා අනේ සාදු අනේ මට ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා අනේ සාදු අනේ මට සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවා පැවිද්ද ලැබිලා තියෙනවා සද්ධර්ම ලැබිලා තියෙනවා දවස් මොන මොන කෙන්ගිරියක්ද කියලා තියාහන්න කියලා තියෙනවා අපිට කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් තව මොනකෙන් gediරද යකෝ රණ්ඩු කරන්නේ කියලා සින්දොක් කලා දිනවා මේ ඔක්කොම ලැබිලා තියෙද්දිත් අපි එක්කෙනෙකුගේ තියනකට බලාපොරොත්තු වල අඩුවක් මේ ළඟ ඉන්න එක්කනත් එක රණ්ඩු කරන්න හැම වෙලාවෙම බලාපොරොත්තු රාශියක් අපිට තියෙනයි මොකද්ද මේ තව මොකද්ද ඔකෙන් gediyak ඉල්ලනවා කියන්නේ කිසිම හිතක සුවිමුත්ත භාවය කියන සත්‍යක බොජ්ජංග භාවය ඔසවා තැබීම අනේ මං වගේ උත්තරම කෙනෙක් මේ බුද්ධෝත්පාද කාලේ සතිය වඩලා ඒකෙන් සතුට වෙනවා. දත දෙයින් සතුට වෙනවා දත දෙයින් සතුට වීම ගුණ කතා කරනවා. හොඳ ශක්විති රජුණට උඩින් ඉන්නේ. මේ ශක්විති රජුණත් මැරෙන්නේ ඌන ඌනව අතෘප්ති කරවන. මේ මනුස්සයා මැරෙන්නේ අතෘප්ති කරව නෙවෙයි තෘප්තිය දැනගෙන. මේකට කියනවා සාසන සම්පත්තිය කියලා. මේකට කියනවා අපිට හම්බ වෙච්ච පිරිච්ච ගතිය. ජීවිතයකට එන පිරිච්ච ගතිය. මේ බොජ්ජංග ධර්ම එනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ දෙල්ලම නම් සංසාරේ කවදාවත් කරලා නැහැ. දැන් නම් ඉඳලා ඉట్లా හරියට අම්මගෙන් බීපු කිරි වාගේ හොඳට තේරෙනවා ධර්මයේ. ඉති පිරිච්ච ගතිය තියෙනවා. සම්පත්‍ති කරගතිය තියෙනවා. අපි මෙතෙක් කල ධර්ම ශාසනයෙන් පිට කුණුහරු පොලින් තමයි හම්බ කරන්න ගියේ. දැන් තේරෙනවා මේ ශාසනය ඇතුළේ මේ සත්‍ය මාත්‍රාව තුළ මේ කියන පිරිච්ච ගතිය සුවිමුත්තම් මේ චිත්තං හිත සම්පූර්ණයෙන්ම නිවරණයෙන් මිදිලා මේට වැඩි සම්පත්තියක් නැහැ කියලා ලැබිච්ච දේ එළඹිච්ච දේ එහෙනම් තමයි අපි කියන ක්ෂණ සම්පත්තිය කියන්නේ ක්ෂණය කියලා කියන්නේ සම්පත්තියක් කියලා තියෙනවා මතුවෙන මතුවෙන චිත්තක්ෂණය පිවිතුරුයි මතුවෙන මතුවෙන චිත්තක්ෂණය නිර්මලයි මතුවෙන මතුවෙන චිත්තක්ෂණය ප්‍රතිපදායි මතුවෙන මතුවෙන චිත්තක්ෂණය කෙලස් කරයි ඒ නිසා දැනට තියෙන කෙලෙස් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳටම දන්නවා කැපෙනවා කියන්නේ. ආනේ විදිහට සුවිමුත්තම් මේ චිත්තං කියලා කියන්නේ නීවරණ වෙනුවට විශේෂයෙන්ම කාමච්ඡන්ද නීවරණ වෙනුවට ඒකෝදි භාවය එකලාව ගතිය. ඒකට කියන්න පුළුවන් ඕන්නම් උද්දේකලා ගතිය කියලා. අද නිතරම තේන කොච්චර සෙනඟක් නැද හිටියත් කොච්චර වැඩ තිබුණත් මට මගේ උදකලාව දෙන කඩන්න කාටවත් බෑ. ඒ නිකන් බුලට් ප්‍රූෆ් චේම්බර් එකක් ඇතුලේ ඉන්නවා. කාටවත් බාධා කරන්න බෑ. ඉස්සර හිතුවේ කහින කොට කැඩෙනවා, වැස්සට කැඩෙනවා, අකුණක් ගන්නකොට කැඩෙනවා කියලා දැන් කියනවා මොන මොන එකකින්වත් කැඩෙන්නේ මගේ හිත කැඩුනත් කොට ගහ ගන්න පුළුවන්. ඒ වගේම සඳහන් කළා තියෙනවා සුවිමුත් චිත්තමේ සුවිමුත්තං තීන මිද්දං චමේ තීන තීන මිද්ද කියලා කියන්නේ නිදිමත සුසම්මෝහතං සම්පූර්ණයෙන්ම අයින් කරා. ඒ කියන්නේ අර වත්තුන් එක පාරට නිඳ කියලා වැටෙනවා වගේ කියලා අපිට රතන්මගදී හම්බ වෙන දත්තක් අර හිස්තරට මුණ දෙනකොට බය වෙන ගතියක්. මේක නිදිමතක් කියලා නුඟ දෙනෙක් කියන්නේ. නමුත් යාට තේරෙන්න පටන් ගන්නවා මෙතන තමයි නිවන් දොරටුව තියෙන්නේ. කවදා හෝ ඒක සතිය නැතිවීමක් නෙමෙයි සති බලයක ආරාධනා පත්‍රයක් කියලා. ඒකට අවදි වෙච්ච දවසේ දවස් 3-4 රාත්‍රියේ ඉඳන්නේ නැහැ. එක දිගට සතිය. මොන විදියෙන්වත් මේ හිත විස්්‍රාම ගන්න පූර්ණ අවධියකට. කය විස්්‍රාම වෙනවා. ඉතින් හුඟා දෙනෙක් මට ලියලක් තියෙනවා කියලාක් තියෙනවා. කොහොමද ස්වාමීන් වහන්සේ මේක වෙන්නේ? දවස් 30 පුදුමාකාර වැඩ ගොඩක් කරනවා. මුළු රැය එක මොහොතක්වත් ඉඳ නැහැ. මොන ඉරියව්වේ හිටියත් පූර්ණ අවධියක්. එතකොට මේ නිදි කඩਿੱත්තු ගතියක් ඉතින් මරණ ගතිය මොකක්වත් නැහැ. භාවනාවේ කියත් එහෙමයි. අන්නේ විදිහට මේ නිදිමත පිටු දකින්නයි කියලා කියන්නේ මේකට කියනවා බුදුහාමුදුරන් කියන බුද්ධ කියලානේ. බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන ප්‍රබුද්ධ කියන පිබිදිච්ච එක. පිබිදුණයි කියලා කියන්නේ එයා හොඳට ඕම දන්නවා නින්දදීවත් හිත නිදාගන්නේ නැහැ. ඒක මේ ළඟදී කරපු පරීක්ෂණ වලින් ඔප්පු කරලා බලලා තියෙනවා. අපේ නියුරෝන්ස් ඔලේ තියෙන පුංචි පුංචි ස්නායු වැඩ කරන ප්‍රමාණයක් තියෙනවා. ඒක සාමාන්‍ය වැඩ කරන සීට 5000ක විතර වැඩ කරන අනිත් ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් වඩු. දේශපාලනඥයෙක් 100 100ක්ම බ්‍රෑන්ඩ් නිව් කියලා කියන්නේ. වැඩ ගන්නෙම නැහැ. මේ 105 නෙදාගත්තත් වෙනස් වෙන්නේ රණ්ඩු කිරුවත් වෙනස් වෙන්නේ ඒක එක දිගට වැඩ කරනවා අපිට තමයි පේන්නේ මේ ඔළුව වෙලාවක හයියෙන් වැඩ කරනවා වෙලාවක අඩුවෙන් වැඩ කරනවා නිදා ගන්නකොට වැඩ කරන්නේ අවදිින් ඉන්නකොට වැඩ කරන එක නෙමෙයි මොකක්වත් මේක එක දිගට වැඩ ආන්න එකට අවදි වුණාට පස්සේ තේරෙනවා රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා රාත්‍රියේ දිවා සංඥාවක් එනවා රාත්‍රියට අවදි ගතියක් එනවා බස් එක්ක වගේ දවල් වෙනකොට සෙනගින්න තැන්නට පැත්තකට ලමුණු වෙලා නිකන් කට්ටිය පාටි දානකොට කෑ ගහනකොට වරෙන් මචං මාමුදී නාන්න යන කෙනෙකුට නිදාගෙන වගේ ඉන්න පැත්තකට වෙලා. කට්ටිය උදිය ගත්තට පස්සේ අමසෝ පිටිනේ වගේ කුණු කෙලවක් කරගෙන මේ යෝගාවචර වැඩ. ඉතින් කාටවත් නැහැ භාවනා කරන්න වෙලාවක් නැහැ කියන කතාවක් මේ මට්ටමට ගියාට පස්සේ. මොකද මේ හුඟා පාටි දාන කට්ටිය හුඟා නිින්දෙත් ඇවිල්ලා. නිින්දෙත් පෙළෙනවා. යෝගාවචරේ ප්‍රශ්නයක් නැහැ. ඕනම ස්ථානයක් රෑ 12ට භාවනා මධ්‍යස්ථානය. තමන්ගේ ඕනම ස්ථානයක් රෑ 12 වෙනකොට භාවනා මධ්‍යස්ථානය. ඒකට තියෙන්නේ තితి මජ්ජත්තිකේ කාලේ භක්ඛීසු sannivesetu සනිමානං ග්‍රහාරඤ්ඤං සාරති පටිපටිජානමේතු කියලා බුදුජානස කියනවා පක්ෂීන්ද නිදන රෑමත් දහනේ මුළු වනයේම රැව් දෙද්දී මම ඒක අභිරමණය කරනවා. මුළු රැම එක පාට නිකන් මේ පාළු ගතියට මහා සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. කිසිම සද්දයක් නැති වෙනකොට ඒකට අපි හරි බයයි. ඒක අපිට පේන්නේ තහණි වුණා කොට වුණා වගේ. බුදුචානන්සේ දේවතාවක් ඇවිල්ලා කියනවා. තීති මජ්ජත්තිකේ කාලේ පක්කීසු sannivesesu තනමාන බ්‍රහාරඤ්ඤං භයං මේ උපජ්ජති කියලා. අනේ ස්වාමීන් වහන්සේ පක්ෂීන්ද නිදන රාත්‍රී මධ්‍යම යානේ මුළු කැලේම කෑ ගහන්නා වගේ මට හරි පාළුවක් දැනෙනවා. මට හරි බයක් දැනෙනවා කියලා. බුදුරජාණන්සේ කියනවා පක්ෂීන්ද නිදන මධ්‍යම රාත්‍රියේ මේ කැලෙන් එන සද්දේ මට රසී රතියක් ඇති කරනවා. මම දැන් හුදේකලයි කියලා. මම දැන් විවේක වෙලයි කියලා. පුතඥයන්ට බය ඇති කරන දේ බුදුරජාණන්සේ රතියක් ඇති කරනවා.